අද දේශිකානන් වහන්සේ උඩ මාපිටිගම ශ්‍රී ගංගාරාමය, පහළ මාපිටිගම ශ්‍රී නන්දනාරාමය, කිඹුල් බිලවත්තේ ශ්‍රී තිස්සාරාමය, ඉත්තෑගල උතුරු ගිරිලෙන් විහාරය යන සිව් මහා විහාරාධිපතිව වැඩවිසූ මීගමු පළාත් සහිත සීනාදී සිව් කෝරළේ උපප්‍රධාන සංඝනායක ශ්‍රී සද්ධර්ම වාගීශවර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 අන්ධභූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුත්තෝ අපොස්සග්ගාය ගච්ඡති ශ්‍රී ශාක්‍ය මුනිඳු තථාගත සම්මා සම්බුද්ධ ජානන් වහන්සේ සමස්ත ලෝකයේ කෙරෙහි කරුණාවෙන් දේශනා කොට වදාළ මේ මහා ධර්මස්කන්ධ සමූහයෙන් මේ අන්ධ භූතෝ අයං ලෝකෝ ආදී ගාථාව ඊටාම ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාවක්. මේ ගාථාව ධම්මපද නම් වූ ශ්‍රේෂ්ඨ අතිශ්‍රේෂ්ඨ ධර්ම ග්‍රන්ථයේහි 13 වෙනි ලෝක වර්ගයේහි 8 වෙනි ගාථා ධර්මයයි. මේ ගාථා ධර්මයේ පිළිබඳ ධර්ම දේශනාව ඊටාම වැදගත් විශේෂ සිදුවීම් කීපයක් ඇතුළත් වන අතිශය ප්‍රයෝජනවත් ධර්මදේශනාවක්. මේ ධර්මදේශනා බුදුරජාන් වහන්සේ කරවදාලේ පේසකාර දුහිතේ නම් වූ තරුණ මහත්මියක අර්භයයි. ඒ තරුණ මහත්මියගේ ජීවිතය පිළිබඳ ඒ කතා ප්‍රවෘත්තිය බොහොම ප්‍රසාද සංවේග උපදවලා පින් සිදු කරගන්නට පුළුවන් කතා ප්‍රවෘත්තියක්. ඒ පේසකාර දුහිතෘව විශේෂ ප්‍රඥා සම්පත්තියක් ලැබූ උසස් කාන්තාවක් අපේ බුදුරජාණන් වහන්සේ දාසක් පාන්දර කරුණා බුදු ඇසින් ලෝදෙස බැලුවාම මේ ආලවුනවර වැසි ඒ පේසකාර දුහිතුව බුදුරජාණන් වහන්සේට පෙන්වුණා. උන්වහන්සේ මේ කාන්තාවසේ පෙනෙන්න හේතුව මොකද කියලා බුද්ධ ඥානය මෙහා බැලුවාම ඒ තරුණ මහත්මිය නිසා විශාල යහපතක් ලෝකවාසීන්ට සිදුවෙන බව උන්වහන්සේ දැක්කා. දැකලා ආලව නුවරට වඩින්න කල්පනා කළා. ආනන්ද හාමුදුරන් වහන්සේට කතා කළා ප්‍රකාශ කළා ආනන්ද මම ආලව නුවරට යන්න ඕනේ. වික්ෂුන් වහන්සේලා 500ක් නමකට මාත් එක්ක යන්න සූදානම් වෙන්න කියලා කියනවා. ආනන්ද හාමුදුරන් වහන්සේ වික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේගේ පිරිවර වික්ෂුන් වහන්සේලා 500ක් නමට මේ කාරණය සැලකලා ඒ 500ක් නම සූදානම් වෙලා 500ක් නමකගෙන් පිරිවැරුණු මහා කාරුණික බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව තිස් යොදුන් මග ගෙවා අලවුනුවරට වැඩියා. ඒ වේලාවේදී නුවරවැසි සෑම දිනාම බලවත් ගෞරව භක්තියකින් යුක්තව දන්පැන් සූදානම් කරලා බුදුයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට පිළිගැන්වුවා. ඒ වේලාවේදී බුදුයන් වහන්සේ කළ භුක්තානුමෝදනාව විශේෂ ධර්ම දේශනාවක්. එහෙම කියන්නේ ඒ වේලාවේදී දන් පිළිගන්නු ශ්‍රද්ධා සම්පන්න දායකවරුන්ට බුදුරජාන් වහන්සේ වදාළේ මරණානුස්මතියයි. දානයක් පන්දල අවසානයේදී භුක්තානුමෝදනා වශයෙන් පවත්වන ධම්මදේශනාව හිතා වැඩි වාරයක් සිද්ධ වන්නේ දානානිසංස ප්‍රකාශ කිරීමයි. බුදුරජාන් වහන්සේ මෙහිදී දානානිසංසී කියලා වචනයක්වත් දේශනා නොකොට මරණානුසී දේශනා කළා. කෙනෙකුට හිතෙන්නට පුළුවන් බුදුරජාන් වහන්සේ නොගැලපෙන ධර්මයක් අවස්ථාවට නොගැලපෙන ධර්මයක් දේශනා කළාද කියලා. නැහැ පින්වත්නි. මේ දේශනාව විශේෂ වෙනස් කරන්නට උන්වහන්සේ අදහස් කළේ එයින් නුදු අනාගතයේදී සිද්ධවන ඊටාම ශ්‍රේෂ්ඨ මහා යහපතක් සලකාගෙනයි. බුදුන් වහන්සේ දන්දීලා අවසන් වෙච්ච නායකුරුන්ට මරණාංශය දේශනා කළා. අද්වං ජීවිතං දුවං මරණං අවස්සං මයා මරිතබ්බං මරණ පරියෝසානං මේ ජීවිතං ජීවිතමේ වාණියතං නියතං මරණං නියතං මරණං මෙයයි බුදුජාණන් වහන්සේ දේශනා කරවදාළ භුක්තානුමෝදන අධේශනාව. එයින් ප්‍රකාශ වන මේවා පිළිබඳ දිග විස්තරයක් කතා කරන්නේ කොයිවත් කරුණු කොටින් සඳහන් කරන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. අද්වං ජීවිතං ජීවිතය අස්තිරයි. මේවාට කාරණා ඕනතරම් මේ අහන ශ්‍රාවක ලෝකයේ හිතා ගන්න පුළුවන්. ජීවිතය අස්තිරයි, తాවකාලිකයි. ධුවං මරණං ඉස්තර දේනං මරණය. අවසන් මෙයා මරිතබ්බං අවශ්‍යයෙන් මා මරණයට පත්විය යුතුය. මරණ පරිෝසානං මේ ජීවිතං මගේ ජීවිතේ පවත්නේ මරණය එනකම් පවමයි. ජීවිත මේ වාණියතං මේ කරුණ නිසා ජීවිතය අනියතමයි. මරණං නියතං මරණං නියතං මරණය නියතයි මරණය නියතයි. මේ කරුණ වලට මේ දේශනා කර බුද්ධ වචන වලට කරුණු ඕනෑතරම් මේ කාට හිතා ගන්නට පුළුවන්. බුදුහාමුදුරන් වහන්සේ මෙසේ මරණය පිළිබඳ කාරණා ඔය හැටියට සිහිපත් කළා උදාහරණවා. ඒවන් මරණ සතින් භාවයේත් මෙන්න මේ හැටියට මරණාසුතිය වඩන්තේ. යේසං මේ මරණසති අභාවිතා තේ පච්චිමේ කාලේ ආශිෂ්ඨං විස්වා බීත පුරිසෝවිය සන්තාසප්පත්තා බේරව රවං සවන්තා කාලං කරොන්ති. සම්පිසි කෙනෙක් මරණාසුතිය නොවැඩුවා නම් ඒ මරණාසුතිය මරණාසුතිය නොවැඩි පුද්ගලයා පච්චිමේ කාලේ ආශිෂ්ඨං විස්වා බීත පුරිසෝවිය පසු කාලයකදී විෂකුරු ඝෝර දරුණු සර්පයෙකු දැකලා බය වෙච්ච මිනිසයා වාගේ සංතාසප්පත්තා සංතාසයට පැමිණලා තැතිගැන්මට පැමිණලා බේරව රවන් රවන්තා මහා බීසුණු ශබ්ද මර කෑගල කය ගහලා කාලම් කරොත් කවුද කරා අපි කවුරුත් මැරෙන්න ඉන්න අය ඒ නිසා මේ අහන කෑම සෑම දිනම හිතන්න ඕනේ මරණාසුතිය වඩන්න ඕනේ මරණය සිහි කරන්න ඕනේ මරණය අමතක වුණොත් තමයි අපිට මේ අපේ අතින් ద్వාරත්වයේ උපව සිද්ධ වෙන්නේ මරණය නිතර සිහි කරනවා නම් මරණයට තියෙන බය අපේ නැතු වෙනවා අපි හොඳ මිනිස්සු වෙනවා හිතේ ඇති වෙන රාග ආදී කෙලෙස් යටපත් වෙනවා. මේ ආදී ආනිසංස රාශියක් තියෙනවා. ඒ නිසා මරණය සිහි ගන්න ඕනේ. මේ දේශනාව අහලා වෙලාව හිටපු ශ්‍රාවක පිරිස අහලා ගෙන් තම තමන්ගේ කටයුතු වල යෙදුණා. එක තරුණ ළමෙක් 16 හැවිරිදි තරුණ ගෑණු ළමෙක් කල්පනා කළා බුදුරජාන් වහන්සේගේ දේශනාව ආශ්චර්යජනකයි. මේ දේශනාව පිළිපදින්න ඕන. මම අදිෂ්ඨාන කරනවා බුදුරජාන් වහන්සේ මේ වදාළ වචන අවවාදය මම පිළිපදින්න. බොහොම සැලකිල්ලෙන් මම මරණාසතිය වඩනවා. එයාට මේ ළමයා මේ තරුණ ළමයා අද්වං ජීවිතං දුවං මරණං අවස්සං මයා මරිතබ්බං මරණ පරියෝසානං මේ ජීවිතං ජීවිත මේවා නියතං නියතං මරණං නියතං මරණං මේ හැටියට උදේ සිහිපත් කරනවා. හැන්දෑ සිහිපත් කරනවා. දවාලී දැතිලාට සිහිපත් කරනවා. මෙහෙම ඉතාම සැලකිලිමත්ව මේ තරුණ ගෑනු ළමයා මරණාසතිය ඉතාම සැලකිලිමත්ව දියුණු කළා වැඩුවා. තුන් අවුරුද්දකට පස්සේ බුදුරජාන් වහන්සේ නැවත ලෝකේ බැලුවහම එදාත් බුදුරජාන් වහන්සේට පෙනුණා මේ තරුණ ගෑනු ළමයා. බැලුවාම පෙනුණාම බුදුරජාන් වහන්සේ කල්පනා කළා මොකද මේ ගෑනු ළමයා මට අදත් පෙනුනේ. මගේ නුවණ දැලට මේ ළමයා අසුනේ මොකද? බැලින්නම් මේ ළමයා අද බුදුරජාන් වහන්සේගෙන් බණාල සෝවාන් වෙනවා. මේ ළමයාගේ පියා බුදුරජාන් වහන්සේ ළඟ පසු මහණෙන රහත් වෙනවා. තව විශාල පිරිසකට මහා යහපතක් සිද්ධ වෙනවා. මම අදත් යන්න ඕන අලවුනුවරට කියලා බුදුරජාණන් වහන්සේ එදාත් අර හැටියට ආනන්ද හාමුදුරුවන් වහන්සේට කතා බහ කරලා පරිවාර භික්ෂුන් වහන්සේලා සූදානම් කරන අලවුනුවරට වැඩියා. ඒ වෙලාවේදී මේ තරුණ ගෑණු ළමයා කල්පනා කළා සාපි කුමාරිකා සත්තු ආගමනං සුත්වා ආගතෝ කිය මයිහං පිතා සාමි ආචාර්යු පුණ්‍යකන්ද මුඛෝ මහා ගෞතම බුද්ධෝ අන්න බලන්න මොනතරම් භක්තියක් බුදුයන් වහන්සේ කෙරෙහි මේ ළමයා තුළ මේ තරුණ මහත්මිය තුළ ඇති වුණා කියලා. මේ බුදුයන් වහන්සේගේ අලවුනුවරට ගමන අහලා ආගතෝ කිර මයන් පිතා මේ ළමයා කල්පනා කරනවා මාගේ තාත්තා මාගේ බුදු පියාණන් වහන්සේ මාගේ බුදු තාත්තා අද මේ නුවරට වැඩියා. ස්වාමී මගේ ස්වාමියා මගේ හාම් පුතා මාගේ ප්‍රධාන මා ආරක්ෂා කරන මට අනුශාසනා කරන ස්වාමීන් වහන්සේ ආචාර්යෝ ආචාර්යපාදයන් වහන්සේ පුන්නචන්ද මුඛෝ පිරුණු හඳ වාගේ මුහුණක් ඇති මාගේ බුදු පියාණන් වහන්සේ මහා ගෞතම බුද්ධෝ මහා ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩි යමට ඊටාම සන්තෝෂයි කියලා මේ ගෑවු ළමයාත් කල්පනා කළා. එහෙම කල්පනා කරලා අද බණහන්ට යන්න ඕනේ. මේ ළමයා කල්පනා කළා. ඒ වෙලාවේදී මේ පේසකාර කුලයේ මේ ගෑනු ළමයාගේ පියා කිව්වා දුව හනුන්ගෙන් බාරගත්තු රෙද්දක් තියෙන වස්ත්‍රයක් තියෙනවා ඉවරකන්ට ඒක වියතක් විතර ව්‍යාගන්න තියෙනවා ඒක කටයුත්තකට මට උදව් දීලා යන්න ඕනේ ඒ වෙලාවේදී මේ ළමයා කල්පනා කළා මට මනහන්න යන්න ඕනේ ඒතර තාත්තා කියනවා මේ සෙදි වියතක් විතර ව්‍යාගන්න තියෙන එකට උදව් කරන්න ඕනේ කියලා මොකද මම මේකෙන් කරන්නේ මේ ළමයා කල්පනා කළා බණාන්න මට යන්න ඕනකම කොච්චර තිබුණත් තාත්තට සලකන්න ඕනේ තාත්තා කියාපු අවවාදයෙන් මම කරු කරන්න ඕනේ බොහොම වැදගත් මේ අහන්නේ අහගෙන ඉන්නේ කල්පනා කරන්න. පියාගේ වචනය, මවගේ වචනය දරුවන් ඊටාම හොඳට ගරු කරන්න ඕනේ. මේ ළමයාට බලවත් ඕනෑකම බනහන් යන්න. නමුත් අර තාත්තාගේ කියමන අහලා ඒකට උදව් දෙන්න කල්පනා කළා. ඒක කියාප් වැඩේ කරගෙන යනකොට යන්න තියෙන්නේ මේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න ශාලාව පිටුවේ. ඒ වෙලාවේ යනකොට බුදුරජාන් වහන්සේ එදා මුල් දවසේ වාගේ දන් වළඳලා ධර්මාස් ධර්මාසනාරූඪව දැන් වැඩ ඉන්නවා ධර්ම දේශනා කරන්නට. බුදුහාමුදුරන් වහන්සේ තූස්නෙම් භූතයි. ඒ වෙලාවට පින්වත් මෙහෙමයි බණ පොතේ කියන්නේ. හේරං තුන්හි භූතං පන සත්තාරං සදේවකේ ලෝකේ කෝචි කිංතු වත්තු නොනිසහති. බුදුහාමුදුරන් වහන්සේ එහෙම නිශ්ශබ්දව ඉන්නකොට මේ තුන් ලෝකේ නෑ කෙනෙක් මොකද ඔබ වහන්සේ නිශ්ශබ්දව ඉන්නේ? ඇයි බණවදාරන්නේ කියලා කියන්නේ. මේ තුන් ලෝකේ කෙනෙක් නෑ. මේ තුන් ලෝකේ කෙනෙකුට පුළුවන්කමක් නැහැ එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ තූෂ්ණින් භූත වැඩ ඉන්නවා. මේ වෙලාවට අර තරුණ ගෑනු ළමයා මෙතන යන්න යනවා. මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න බව දැකලා අය පැත්ත බැලුවාම බුදුරජාණන් වහන්සේත් මේ ළමයා දිහා බැලුවා. ඒ වෙලාවේදී මේ ළමයා කල්පනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ මා දිහා බැලුවේ උන්වහන්සේට මා සමග වචනයක් කතා කරන්න ඕනකම ඇති. ඒ නිසා මම යන්න ඕන බුදුරජාණන් වහන්සේ සමීපයට ගියා. මේ ළමයා අර තමා අගෙනාපු පෙට්ටිය පැත්තකින් තියලා බුදුරජාන් වහන්සේ සමීපයට පැමිණලා බලවත් ගෞරව භක්තියෙන් වැඳලා පැත්තකටලා හිටියා. ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේ මේ ළමයාගෙන් ප්‍රශ්න හතරක් ඇහුවා. ඒ ප්‍රශ්න හතරට බුදුරජාන් වහන්සේගේ අදහස දැනගෙන ඊටාම දක්ෂ ලෙස යක්ත දේශකේ දේශකේක වාගේ මේ තරුණ ගෑනු ළමයා උත්තර දුන්නා. මොකද ප්‍රශ්න හතර කුතෝ ආගතාසි කුමාරි කුමාරිකී මේ ගෑනු ළමයා කොහේ ඉඳලාද ආවේ? නජානන් බන්ති. දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කච්ච ගමිස්සති කුමාරිකේ මේ ගෑවුල මේ කොහාටද යන්නේ? නජානාමි බන්ති. දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නජානාසි. ඥානාමි බන්ති. දන්නේ නැද්ද? මොරිය. දන්නවා ස්වාමීන් වහන්සේ. ඥානාසි. දන්නවද? නජානාමි බන්ති. දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මේ උත්තර හතර මේ ගෑවලමයක් කියපුවාම මහජනයා එතන හිටු මහජනයා කැළඹුණා. මහාජන උද්ධායි. මහාජනයා කැළඹුණා. කැළඹිලා ඒගොල්ලෝ කියනවා අම්භෝපස්සත අයං පේසකාර දීතා සම්මා සම්බුද්දේන සද්ධින් ඉත්‍තිච්චිතං කතේසි. බලාපල්ලා මේ දඟකාර ගෑනු ළමයාගේ හැටි බුදුහාඳුන් වහන්සේ සමග කටතායකක් කතා කරනවා. ඇයි නරකද ඕකිට කොහේ ඉඳලා ආවේ කියලා අහපුවාම ගෙදර ඉඳලා ආවේ කියලා කියන්න බැරිද? කොහාටද යන්නේ කියලා අහපුවාම ගෙදරට යන්නේ කියලා කියන්න බැරිද? කියලා මහා කැළඹීමක් ඇති කළා. ඒ ලායේදී බුදුරජාණන් වහන්සේ කවුරුත් නිශ්ශබ්දයෙන්ද කෑකෝ ගහන්නට කලබල නැතුව ඉන්න අපි මොකද කියලා මේක අහලා බලමු ඒ ළමයාගෙන්. බුදුරජාණන් වහන්සේ ඇසුවා නෑ ළමයා. මම ඔය ළමයාගෙන් ඇහුවා කොහේ ඉඳලා ආවේ කියලා. ඔය ළමයා ඒකට දන්නේ නෑ කිව්වා. ඇයි එහෙම කිව්වේ? ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මම පේසකාර කුලේ ඉඳලා ආවයි කියන එක ඔබ වහන්සේ දන්නවා. උභාන්තේ කොහේ ඉඳලා ආවි කියලා මගේ ඇහුවේ ගෙදර ඉඳලා ආවා කියන උත්තරේ ලබා ගන්නට නෙවෙයි. උත්පත්ති වශයෙන් කොයි ලෝකෙන් මේ ලෝකයට ආවද කියන එක වහන්සේ මගෙන් ඇහුවේ. ස්වාමීන් වහන්සේ මම මේක දන්නේ නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේලා උත්තර දුන්නා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ වදාරනවා සාදු සාදු කුමාරිකේ. මයා කුච්චිත පඤ්ඤුවතය අවිස්සජ්ජිතෝ. බොහොම හොඳයි කියනවා ළමයා. බොහොම හොඳයි කියනවා ළමයා. මම ඇසූ ප්‍රශ්නෙට දේවම උත්තරය ඔබ දුන්නා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ මම ඇහුවා ඔයම කොහාටද යන්නේ කියලා. ඒ වෙලාවේදීත් ඔය ළමයා උත්තර දුන්නා නජානාමි පන්ති දන්නේ නැත ස්වාමීන් වහන්සේ කියලා. ඇයි ඒ ළමයා එහෙම කිව්වේ? ස්වාමීන් වහන්සේ ඔබ කොහාටද යන්නේ කියලා මගෙන් ඇහුවේ පේසකාර කුලයට යනවා කියන උත්තරය ලබා ගන්නට නෙවෙයි. ඔබ වහන්සේ ඒත් මගෙන් ඇහුවේ මේ ලෝකයෙන් අනෙක් කොයි ලෝකයකටද යන්නේ කියලායි. ඒකත් මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ නිසා මම දන්නේ නැහැ කියලා උත්තර දුන්නා. සාදු සාදු කුමාරිකේ මයා පුත්‍ත්‍ිත පඤ්ඤෝතය අවිස්සජ්ජිත. බොහොම හොඳයි ගෑනුලා. මෙයා බොහොම හොඳයි ගෑනුලා. මෙයා මම ඇසූ ප්‍රශ්නෙට නියම උත්තරය දුන්නා කියලා දෙවෙනි වරටත් බුදුහාමුදුරු සාකච්ඡා දුන්නා. ඥානාසි කුමාරිකේ තුන්වෙනි ඇහුවා ධර්මවද කුමරිය? නජානාමි භන්ති. ඒකටත් උත්තර දුන්නා දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඇයි එහෙම කිව්වේ? ස්වාමීන් මම මැරෙන බව දන්නවා. ඒ නිසායි මම දන්නවා කියලා උත්තර දුන්නේ. ඥානාසි කුමාරිකේ දන්නවද? හතරවෙනි ඇහුවා. හතරවෙනි උත්තරක් මොකද? නජානාමි දන්නේ නැති ස්වාමීන් වහන්සේ. ඒ මොකද ළමයා එහෙම කිව්වේ? ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මම මැරෙන බව දන්නවා. නමුත් මැරෙන්නේ කවදද? මැරෙන්නේ කොතනද? මැරෙන්නේ කොහොමද? මේ කිසිවක් දන්නේ නැහැ. ඒ නිසායි මම දන්නේ නැහැ කියලා කියන්නේ. සාදු සාදු කුමාරකේ මයා පුච්චිත පන්හෝතය විශ්සද්ධිත බොහොම හොඳයි කියනවා ළමයා. මම අහපු ප්‍රශ්නයට නියම උත්තරය දුන්නා කියලා බුදුහාමුදුරන් වහන්සේ මේ ළමයාගෙන් සාදුකාර දෙදී බණ ඇහුවා පින්වත්. අම්මලාට බොහොම සන්තෝෂයි නේද? තමාගේ ජාතිය කෙනෙක් මේ හැටියට දක්ෂ ලෙස බුදුරජාන් වහන්සේගේ අදහස දැනගෙන උන්වහන්සේගේ අදහසට අනුව මේ ළමයා ඒ ප්‍රශ්න හතරට උත්තර දුන්නා. කොච්චර ලොකු ගෞරවයක්ද? මුළු කාන්තා ලෝකයටම මහා ගෞරවයක් නේද? මේ ළමයා දඟකාර ගෑනු ළමයි කියලා මිනිස්සු කලබල වුණා. මිනිස්සුන් තේරුම් ගන්න බැරුව ගියා මේ ඥානවන්ත ගෑනු ළමයාගේ ප්‍රඥාව කොහොමද කියලා. සාමාන්‍යයෙන් කාන්තාවන්ට නමක් වෙනවා දඟුල පඤ්ඤා කියලා. ඒකේ තේරුම දෑඟුල් නුවණ ඇත්තිය කියන එකයි. නමුත් මේ ළමයාගේ නුවණ මගල් දෙයකට වඩා දිග නුවණක් කියලා දැන් කාටවත් හිතෙන්නේ නැහැ ඇති. ඒ වගේම සාමාන්‍ය විවාහයක් තියෙනවා ගෙවල් වල හැඳිමිටේ දිගටයි කාන්තාවන් ඥානය තියෙන කියලා. නමුත් මේ දරුවාගේ මේ දැරියගේ හැටි කොහොමද? යොදුන් ගණන් දිග ඥානයක් තියෙන කෙනෙක් කාට පේනව නේද? ඉතාම ලොකු ගෞරවයක්. ඒ හැටියට මේ මේ ළමයා ඒ උත්සාහ කර දීපුවාම බුදුරජාණන් වහන්සේ සන්තෝෂ වෙලා මේ ළමයාට මේ ළමයා අරමුණු කරගෙන අර ගාථා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති සකුන්තෝ ජාලමුත්තෝ අපොස්සග්ගාය ගච්ඡති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ අන්ධයි. බොහොම ටික දෙනෙකුට පමණයි පේන්නේ. ඒ නිසාම මේ ලෝකේ වාසය කරන මිනිස්යන්ගෙන් ඊටාම ටික දෙනෙක් ස්වර්ගයට යන්නේ. දක්ෂ වටුවැද්දෙක් දැලක් ගහපුවාම ඒ දැලට ඔක්කොම වටු යෑම යට වෙනවා. එකෙක් බේරතොත් දෙන්නෙක් බේරතොත් බොහොම පුදුමයක්. අන්න ඒ වාගේ මේ ලෝකයේ අන්ධ නිසා මේ ලෝකයේ හුරු අතට සුදුසු අතට කල්පනා කරන්නේ නැති නිසා මේ ලෝකේ ඊටම ස්වල්පයයි සුගතිගාමී වෙන්නේ කියලා බුදුන් වහන්සේ දේශනා කරවදාලා. පින්වත්නි මේ ගාථා විස්තරයේදී සෑහෙන ප්‍රමාණයක් කාලයක වල කියන්න තියෙන දෙයක් විදර්ශනා ඥානය පිළිබඳ. තනුකෙත්ත විපස්සති බොහොම ටික දෙනෙක් විදර්ශනාවෙන් බලනවා. සාමාන්‍ය ලෝකයා බලන හැටියට නොවේ. නিত্য ධුව සුභ සුඛ සාර ආත්ම භාව මේ ආදී වශයෙන් සාමාන්‍ය ලෝකයා බලන හැටියට නොව අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ අසාර අද්දුව මේ ආදී හැටියට බලනකයි විදර්ශනාවය කියලා කියන්නේ. එහෙම බලනයි ඊටාත්ම ටිකයි. ඒ නිසා මේ ලෝකේ ඉන්න මනුෂ්‍යයන්ගෙන් ඊටාම ටික දෙනයි සුගතිගාමී වෙන්නේ කියලා බුදුන් වහන්සේ දේශනා කරලා දාලා. ලෝකේ කියලා කියන උන්ට සත්ත්ව ලෝකේට අන්ධ භූතයි කියලා කියන්නේ අර මාංශ චක්ෂුස තිබුණාට මේ මස් gadu දෙකක් අපට ඇස් හැටියට තිබුණාට හරි හැටියට කාරණා කාරණ තේරෙන්නේ නැත්නම් පින්පව් තේරෙන්නේ නැත්නම් සත්ව ලෝකය සංස්කාරවල යථා තත්ත්වයේ වැටෙන්නේ නැත්නම් ඒ පුද්ගලයන් පෙනෙන අය හැටි කියන්න බෑ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දාලේ අන්ධ භූතෝ අයන් ලෝකෝ මේ ලෝකේ අන්ධයි කියලා. මෙහිදී විදර්ශනා ඥානය පිළිබඳ කරුණු ටිකක් දේශනා කරන්න ඕනේ. විදර්ශනා ඥාන පිළිබඳ විස්තරي බොහෝම දිග පළල එකක්. ඒක සුළු වේලාවකින් කරන්න පුළුවන් විස්තරයක් නෙවෙයි. පැය ගණනාවක් තිස්සේ කියන්න කාරණා තියෙනවා. විදර්ශනා ඥානය කියන මේ එක තැනක සඳහන් කරලා තියෙනවා විදර්ශනා ඥානය නවමහා විදර්ශනා ඥාන කියලා කොටස් 9කට වෙන් කරලා තියෙනවා. විසුද්ධි විස්තරයේදී සප්ත විසුද්ධිය පිළිබඳ කරන දේශනාවලදී පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඇටියට දේශනා කරලා තියෙන්නේ මේ නවමහා විදර්ශනා ඥානයයි. ඒකේ සඳහන් කරනවා අට්ඨන්නම් කොන ඥානානම් වශයෙන් සිකාප්පත්තා විපස්සනා නාමංච සත්‍යාලෝමික ඥානන්ති අයං පටිපදා ඥාන දර්ශන විසුද්ධි නාම. මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ නව මහා විදර්ශනා ඥාන. නව මහා විදර්ශනා ඥාන පළමුවෙන් සඳහන් කරනවා ඥාන 8ක්. අවසානයේට නවවැනි සත්‍යාලෝමික ඥානයත් සමග පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සඳහන් කරලා තියෙනවා. මේ විස්තරයේදී මුලින් සඳහන් කරන ඥාන අට විස්තර කරන්න ඒ ඥානයට අට හැටියට සඳහන් කරන්නේ උදයබ්භ්‍යානුපස්සනා ඥානෙ, භංගානුපස්සනා ඥානෙ, භයතුපත්ඨාන ඥානෙ, ආදීනවානුපස්සනා ඥානෙ, නිබ්බිදානුපස්සනා ඥානෙ, මුංචිතුකම්මිතා ඥානෙ, පටිසංඛානුපස්සනා ඥානෙ, සංඛාරපේඛා ඥානෙ කියන මේ ඥාන අටයි. නවවැනි සත්‍යාලෝමික ඥානයත් එක්ක මේ නවයම පටිපදා පටිපදා ඥාන දර්ශන විසුද්ධියයි. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඇටියට තෝරන්නේ මේ නව ආකාර ඥානය. මේ පිළිබඳ සෑහෙන විස්තරයක් කළ යුතු තිබෙනවා. නමුත් වේලාව අනුව ඊටාම කොටින් යන්තම් හැඳින්වීමක් පමණ කරන්න පුළුවන්. මේක 10ක් කරගන්නට ඕනේ. මේ මුලින්ම සඳහන් කළේ උදයබ්බ්‍යාන පස්සනා ඥානය 10ක් කරගන්න ඕනේ කියලා කියන්නේ ඊට ඉස්සර වෙන්න ඕන සම්මසන ඥානය. සම්මසන ඥානය කියලා කියන්නේ සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට මෙනෙහි කිරීමේ නුවණයි. ඒ නුවණ ප්‍රධාන වශයෙන් අනික් වටපිට තියෙන සංස්කාරයන් නොව තමන් සත්වයා හැටියට පිළිගන්න නැත්නම් තමන්ගේ ආත්මය හැටියට විවහාර කරන මේ පංචෝපාදාන ස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රධාන වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඒ පංචෝපාදාන ස්කන්ධයේ මෙනෙහි කිරීමේ කියන එකත් සාමාන්‍ය පුද්ගලයෙකුට අමාරුයි. ඒ පිළිබඳ උගත්කමක් කියන්න ඕනේ. පංචෝපාදාන ස්කන්ධය වෙන් කරලා බෙදලා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. රූපාදානස්කන්ධේ වේදූපාදානස්කන්ධේ සංඤූපාදානස්කන්ධේ සංකාරූපාදානස්කන්ධේ විඥානූපාදානස්කන්ධේ මේ උපාදානස්කන්ධ පංචකය වෙන් කරලා වටහා ගන්න දැනගන්න පුළුවන් නුවණක් තියෙන්න ඕනේ පංචස්කන්ධ විභාගයේ පිළිබඳ පාඩමක් තියෙන්න ඕනේ ඒවා වෙන් කර කර දැන් රූපේ සාමාන්‍ය ඉස්සෙල්ලා සඳහන් කරනවා 11 ආකාරයකට අතීත අනාගත පටිච්චුප්පන්නං අජ්ජත් බහිද්ධාවා ඕලාරික ඕලාරිකං මා සුකමං මා හේනං මා පණීතං මා මේ හැටියට දුරේවා සංතිකේවා මේ හැටියට 11 ආකාරයකට රූපය සංහන් කරලා තියෙනවා. මේ 11 ආකාරයේ වෙන් වෙන් වෙන් වෙන්ව හිතලා අන්තිමට කයත්තේන දුක්ඛං භයත්තේන කයත්තේන අනිත්‍යා භයත්තේන දුක්ඛං අසාරත්තේන අනත්තා මේ හැටියට රූපේ පිළිබඳ කරුණු කල්පනා කරලා මේ රූපය ක්ෂය වීම අර්ථයෙන් අනිත්‍යයි. බිය වීම අර්ථයෙන් දුකයි. ආත්මාදී සහායක් නැතේන් අනාත්මයි. මේ හැටියට වෙන් කරන්න ඕන. එකක් එකක් පාසා කල්පනා කර කර ඒ හැටියට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තමන්ගේ අදහස දියුණු කරන්න ඕන. මේක විභාගයකට පාඩම් කරනවා යම් කිසි කෙනෙක් විභාගය පාස් කර ගැනීමට විභාගයේ හිටියන් පස්සේ මම මොකක්ද දන්නේ නැහැ. එහෙම කරලා බෑ. මේක සම්පූර්ණයෙන් මේ භාවනා කරන පුද්ගලයා අවබෝධය ඇති කර ගන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධය ඇති කර ගන්න ඕනේ. මේ සංස්කාර පංචෝපාදාන ස්කන්ධ වෙනම එකක් අනිත්‍ය වෙනම එකක් කියලා හිතන්න හොඳ නැහැ. අනිත්‍ය කියන්නේ ඒ සංස්කාර තමයි. දුකයි කියලා කියන්නේ ඒ සංස්කාර තමයි. අනාත්ම කියලා කියන්නේ ඒ සංස්කාර තමයි. දැන් රූපේ කිව්වත් දුකේ කිව්වත් එක හැටියට කල්පනා කරන්න ඕනේ. ඒ ඒ ඒ අවබෝධය ඇති කරගන්න ඕනේ. මෙහෙම ස්කන්ධ වශයෙන් බෙදලා හිතන්නට පුළුවන්. ධාතු වශයෙන් බෙදලා හිතන්නට පුළුවන්. ආයතන වශයෙන් බෙදලා හිතන්නට පුළුවන්. ඒ හැටියට කොටස් කර කර කොටස් කර කර අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යන පුද්ගලයා තමයි උදයබ්භ්‍යාන පස්සනා ඥානය කියන එක ඇති වෙන්නේ. උදය වය කියන වචන දෙකෙන් කියන්නේ අයවැය කිව්ව වාගේ. උපදිනවා නැති වෙනවා, උපදිනවා නැති වෙනවා, උපදිනවා නැති වෙනවා. මේක සෑම සංස්කාරයක් පාසාම සංස්කාර කොටසක් පාසාම හිතලා හිතලා කල්පනා කරලා කල්පනා කරලා මේ අවබෝධය දිග ගන්න ඕනේ. ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. ආත්මයක් හැටියට පුද්ගලයෙකු වශයෙන් ස්ත්‍රියයි කියලා පුරුෂයා කියලා දෙවියා කියලා බ්‍රහ්මයා කියලා ඇලෙන්න මෙහි දෙයක් නැහැ. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි. මෙහෙම මෙහෙම වටහා ගන්න ඕන. උද්‍යප්ප්‍යානුපස්සනා ඥානයට අනුව භංගානුපස්සනා ඥානය. මේ ඥාන නමය ක්‍රමයෙන් උඩට නගින පඩිපෙලක් වගේ හිතන්න ඕන. එකකින් එක එකකින් එක ඒක මේ ඥානය දියුණු වෙනවා. උද්‍යප්ප්‍යානුපස්සන සම්මසම ඥානයට වඩා උසස් දියුණුයි උදයබ්බ්‍යාන පස්සනා ඥානෙ. උදයබ්බ්‍යාන පස්සනා ඥානෙට වඩා දියුණුයි භංගාන පස්සනා ඥානෙ. භංගාන පස්සනා ඥානෙට වඩා දියුණුයි භෛරපට්ඨාන ඥානෙ. ඔය හැටියට මේ ඥාන නමය ක්‍රමයෙන් එකක් එකක් පාසා වැඩි උසස් තත්වයක් ලබන ඥාන හැටියට කල්පනා කරන්න ඕනේ. ඒකෝට මෙහෙම කල්පනා කරන කල්පනා කරන යනකොට දැන් භංගානුපස්සනා ඥානය කියලා කියන්නේ බිඳින බිඳින ස්වභාවයේ වැඩි වැඩි අවබෝධයක් හැටියට තමන්ට කල්පනා වෙනවා. කියන්නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන එක නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා බිඳෙනවා බිඳෙනවා මෙහෙම අදහස් වෙනවා භංගානුපස්සනා ඥානෙ ප්‍රධාන වශයෙන් බිඳීම් කල්පනා වෙනවා දැන් යම්කිසි ජලාශයකට වහින වේලාවක ජලාශය දිහා බලා ඉන්නකොට කොච්චරවත් බුබුලු නගිනවා නගින නගින සෑම බුබුලක්ම බිනි බිනි බිනි බිනි අවසන් වෙනවා වැඩි ප්‍රකටව දැනෙනවා පෙන්නවා අවබෝධ වෙනවා අර බිඳීම එතකොට උද්‍යප්පයානුපස්සනා ඥානයට වඩා දියුණුයි භංගානුපස්සනා ඥානය. භංගානුපස්සනා ඥානයට වඩා දියුණුයි භයතුපත්ථාන ඥානය. භයතුපත්ථාන ඥානේ බය වෙනවා කියලා කිව්වම ඒක අනර්ථ බියක් නෙමෙයි. විදර්ශනා වඩාගෙන යනකොට ඇති වෙන බිය ඒක හොඳයි. ඒක ඒක විදර්ශනාවේ දියුණුවක් ඒක. භයතුපත්ථාන ඥානය. ඊළඟට ආදීනවානුපස්සනා ඥානය. ඒකේ තියෙන නොයෙක් වැරදි දෝෂ ආදීනව පේනවා. ආදීනව පෙවුනන් පස්සේ උහුට නිබ්බිදානුපස්සනා ඥානේ ආදීනවන් පිළිබඳ කලකිරීම ඇති වෙනවා. ඒ ඊට පස්සේ නිබ්බිදාන පස්සනා ඥානයට අනුව මුංචිත කම්මිතා ඥානෙ මිදෙන්ට අදහසක් ඇති වෙනවා. ඒක ඒක ඒක නිකන් කීමට නොව සම්පූර්ණ අවබෝධයම. දැන් දැලකට මත්ස්‍යයෙක් අහුවෙච්චාම ඔහු පුළුවන් තරම් වීර්යය කරන්නේ ඒකෙන් ගැලවෙන්න, ඒකෙන් මිදෙන්න. අර දැල ඔහුට යෙදිච්ච මහා විපතක්, මහා විපතක් වුදුරක් හැටව කල්පනා කරනවා. සර්පයෙකුගේ කටට මැඩියෙකු අහුවෙච්චාම මැඩියා බොහොම වීර්ය කරනවා මේන් මිදෙන්න. ඒ සර්පයාගේ කටට අසු වෙලා ඉඳීම ඔහුට මහා දුකක් බරපතල කරදරයක් අමාරුවක් කියලා ඒ සතාට දැනෙනවා. ඒ වගේම දැනෙන්න ඕනේ මේ ජීවත් වෙන සත්ත්වයින්ට, මිනිස්යාට දැනෙන්න ඕන, ස්ත්‍රියට දැනෙන්න ඕන, පුරුෂයාට දැනෙන්න ඕනේ මේ සංස්කාරයන්ට මැදී සිටීම, සංස්කාර පුඤ්ජයක්ව සිටීම ඉතා බරපතල දුකක් කරදරයක්. මේකෙන් මිදෙන්න ඕන, මිදෙන්න ඕන, ගැලවෙන්න ඕන, ගැලවෙන්න ඕන කියලා කල්පනා වෙන්න ඕන. එතනට මේ මුංචිත කම්මිතා ඥානය ඇති වෙනකොට දැන් පින්වත්නි සෑහෙන ප්‍රමාණයකට මේ විදර්ශනා ඥානය දියුනේ උසස්. මේ අවස්ථාවට එක උපද්‍රවයක් තියෙනවා. ඒ මොකද්ද? විදර්ශනෝපක්ලේශ කියලා 10ක්. උපක්ලේශ ධර්ම 10ක් මේ විදර්ශනා භාවනාව කරන පුද්ගලයාට ඇති වෙනවා. ඕභාසෝ පීති පස්සද්ධි අධිමුක්ඛෝච පග්ගහෝ සුඛං ඥාන මුපට්ඨාන මුපෙක්ඛාත මුපෙක්ඛාත නිකාන්තිච. මේ ගාථාවෙන් ඒ විදර්ශනෝපක්ලේශ 10 සඳහන් කරා. මෙහෙම හොඳ හැටියට භාවනාව ජීවු කරන දිනු කරන යන පුද්ගලයාට තමාගේ හිත දැන් කාමච්ඡන්ද ආදී ක්ලේශ ධර්මයන්ගෙන් වෙනස් වෙලා නැත්නම් ඒ වයින් ඈත් වෙලා ඒ ක්ලේශ ධර්ම යටපත් වෙලා හොඳම පවිත්‍ර තත්වයක් හිතේ පවතිනවා. ඒ නිසා මේ විදර්ශක පුද්ගලයාගේ ශරීරයෙන් ආලෝකයක් විහිදෙනවා වගේ තමන්ට දැනෙනවා. සමහරට තමා ඉන්න ආසනය, තමා ඉන්න කුටියක් නම් ගෙයක් නම් ඒ ගෙය එළිය වෙලා මෙතනටට වැටෙනවා. එතකොට මේ පුද්ගලයාට කල්පනා වෙනවා මේ තිස්සලා මෙහෙම දෙයක් මට තිබුණේ නැහැ. මේ විදිහ ආලෝකයක් මෙහෙම පැතුනේ නැහැ, විහිදුනේ නැහැ. මේ අවස්ථාව මට මාර්ගයේ පහළ වෙච්ච වෙලාව තමයි කියලා බොහොම සතුටින්පත් වෙලා අර හැටියට ඕභාතෝ පීති ඕභාසෝ පීති පස්සද්ධි අදිමුක්කෝච පග්ගහෝ ඔය කියන ධර්මය විදර්ශනෝපක්ලේශ කියන මේවා ඇති වෙනකොට බොහෝ ලොකු සන්තෝෂයක්, ප්‍රීතියක්, පස්වරක් ප්‍රීතිමය වෙනවා. ශරීරය බොහොම සැහැල්ලු වෙනවා. පස්සද්ධි ගුණය කියලා කියන්නේ කය හිතේ දෙකේ සැහැල්ලුකම. ඊළඟට අධිමුඛ කියලා කියන්නේ බලවත්ම ශ්‍රද්ධාව, හෙල්ලෙන්නේ නැති වෙනස් වෙන්නේ නැති බලවත්ම ශ්‍රද්ධාව. මේවා ඇතිවෙච්චාම ඒ ගැන සැහැණ ආලයක් ඇති වෙනවා. ඒකට ඒකට ටිකක් තණ්හාවක් වගේ ඇති වෙනවා. ඒ නිසා හි රැඳෙන්න බලනවා සමාජයට මේක මෙහෙම ගරුකොළොත්. ඒ වෙලාවේදී යක්ත උගත් දර්ශකයා භාවනා කරන පුද්ගලයා කල්පනා කරන්න ඕනේ මට මේ ඇතිවෙච්ච අමුත්ත මේ මාර්ග නෙවෙයි. මේක මාර්ග නෙවෙයි. මේ මේ හැටියට මට මේ විදර්ශනාවේ දිනුවක් හැට මේ සම්පූර්ණ මම මම ඒ නිසා මේකෙන් මිදිලා නැවතත් සංස්කාරයෙන් අලුත් කරන ආගන්තුක වාගේ ආගන්තුක කරගෙන නැවතත් අනිත්‍යම් දුක්ඛම් අනාත්තාගේ මේ භාවනාව સિદ્ધ කරන්න ඕනේ. ඉස්සරත් මේ භාවනාව තමයි සිද්ධ කරේ. නමුත් මේ තාක් හේයා සිද්ධ කරනකොට විදර්ශනෝපක්ලේශයන්ගෙන් කෙලසිච්ච අවස්ථාවක් වුණා. එයින් දැන් මුදවාගෙන මේවා උපක්ලේශ ධර්ම මාර්ගය නෙවෙයි මම නැවත නැවතත් මේ විදර්ශනා භාවනාව સિદ્ધ කරන්න ඕනේ කියලා අනිත්‍යං දුක්ඛං අනාත්තා කියන මේ භාවනාව સિદ્ધ කරගෙන යනවා. මේ භාවනාව සිද්ධ කරන යනකොට මුංජිත කම්මිතා ඥානෙ මිදුණු කැමැත්ත. ඊළඟට පරිසංඛානුපස්සනා ඥානය කියලා කියන්නේ නැවත ඒ සංස්කාරයන් ආගන්තුක කරලා මුල හිතන් උපක්ලේශයන්ගෙන් මිදුණු සංස්කාර හැටියට අනිත්‍යං දුක්ඛං අනාත්තා කියලා භාවනා කරන භාවනා කරන යනවා. පරිසංඛානුපස්සනා ඥානය කියලා කියන්නේ ඒකයි. ඒ පරිසංඛානුපස්සනා ඥානය දිනු කරන දිනු යනකොට ඒ පුද්ගලයාට සංස්කාරෝපේක්ෂා ඥානය කියන උසස් විදර්ශනා ඥානය ලැබෙනවා. දැන් පින්වත්නි බොහෝම මේ පුද්ගලයා ඊටාම උසස් භාවනානුයෝගී යෝගාවච පුද්ගලෙක්. දැන් Tamanට ඊටාම ආසන්නයි ලෝකෝත්තර ගුණධර්ම පහළ කර ගැනීමට සංස්කාරෝපේක්ෂා ඥානය ඇති කරගත් පුද්ගලයා ඊළඟට මේ සංස්කාරෝපේක්ෂා ඥානය තව තවත් තව තවත් දියුණු කරනවා. අනිත්‍යං දුක්ඛං අනාත්තා අනිත්‍යං දුක්ඛං අනාත්තා කියලා මේ භාවනාව දියුණු කරන යනකොට මාර්ගයේ පහළ විය යුතු වාරයේහි අනිත්‍යයි කියලා හරි දුකයි කියලා හරි අනාත්මයි කියලා හරි සංස්කාරයන් අරමුණු කොටගෙන මනෝද්වාරා වර්ධන හිතක් උපදිනවා. මනෝද්වාරා වර්ධන හිතට අනතුරුව ඥාන සංප්‍රයුක්ත කාමාවචර සිත් දෙකක් හෝ තුනක් පහළ වෙනවා. මේ සිද්දක හෝ තුන අනුලෝම හිත්. මන්ද බුද්ධිකයන්ට හතරක් පහළ වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ අනුලෝම සිත් මොනවද මේකට අනුලෝම කියලා කියන්නේ මොකද? දැන් මේ පිළිවෙලින් පැවතන පැවතගෙන ආපු විදර්ශනා પરම්පරාවටත් මතු පහළ වෙන මාර්ග ධර්ම වලටත් නැත්තම් සත්‍විස් පෝධිපාක්ෂික ධර්ම වලටත් ප්‍රතිපක්ෂ වීමක් නැතුව අනුලෝම පවත්න නිසා මේවට අනුලෝම කියන ව්‍යවහාරය සඳහන් කරනවා. මේ මේ සිත්වල උපදින විදර්ශනා ඥානය තමයි සත්‍යාලෝක ඥානය කියලා කියන්නේ. දැන් පින්වත්නි, ඊටාම කිට්ටුයි ඊටාම ආසන්නයි මේ පුද්ගලයාට මාර්ග හිත පහළ කර ගැනීමට. මේ ආන්ලෝම හිත්වලට අනතුරුව තුන්වෙනිව හෝ හතරවෙනිව පහළ වෙනවා ගෝත්‍ර භූ ඥානය කියන මේ සිත. දැන් ඊටාම සන්තෝෂ වෙන්න පුළුවන්. දැන් ඔන්න ඊටාම කිත්තු මේ පුද්ගලයාට මාර්ග මාර්ග ඥානෙ පහළ වීමට ගෝත්‍ර භූ ඥානෙ පහළ වෙනවා. මේ ගෝත්‍ර භූ ඥානය කියන එක නිවන අරමුණු කරනවා. හැබැයි ක්ලේශ ප්‍රහාණය කරන්න බෑ. ගෝත්‍ර භූ ඥාන ගෝත්‍ර භූ සිතේ කියන සිතේ අරමුණ නිර්වාණය. නමුත් මේ සිතට මාර්ග ධර්ම වලින් සිද්ධ කරන ක්ලේශ ප්‍රහාණය කරන්න පුළුවන් කමක් නැහැ. ගෝත්‍ර භූ ඥාණයට අනතුරුව ඔන්න පින්වත් මේ මාර්ග හිත පහළ වෙනවා. සෝතාපට්ටි මග්ග චිත්තේ පහළ වෙනවා. මේක මේ මුළු සංසාරයේටම අපේ සිත්වල කවදාවත් පහළ වෙච්ච සිතක් නෙවෙයි. ඊළඟට ඊට පස්සෙත් කවදාවත් ආයේ නැවත సంతානේ මාර්ග හිත පහළ වෙන්නේ නැහැ. මාර්ග හිත එක පුද්ගලයෙකුට එකම අවස්ථාවක් එකම වරක් පමණයි පහළ වෙන්නේ. ඒ මාර්ග හිත ඊටාම පුදුම බල පරාක්‍රමයක් ඇති මහා ශක්තිමත් වාසනාවන්ත හිතක්. සෝතාපට්ටි මග්ග චිත්තය මේ පුජ්‍යලයාගේ හිතට පහළ වෙනකොටම සක්කායදිට විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ක්ලේශ ධර්මයන් තුන මූලෝච්චින් වශයෙන්ම නැසී යනවා. බලන්න කල්පනා කළා. අපි සංසාරයේ සැරිසාපු කාල සීමාව කොච්චරද කියලා බුදු කෙනෙකුට කියන්න පුළුවන් කම නැහැ. කල්ප ලක්ෂයක්ද, කෝටියක්ද, කෝටි ප්‍රකෝටියක්ද, අසංඛ්‍යාද ඊටත් වැඩි. ඔච්චර කාලයක් තිස්සේ අපේ සිත්වල බලපවත්වපු සක්කායදිට විචිකිච්ඡා සීලපත පරාමාස මේ ක්ලේශ ධර්ම සෝතාපට්ටි මග්ග ඥානයේ පහළ වෙනකොට මූලෝච්චින්නව සම්පූර්ණයෙන් විනාශ කරලා දැම්මා. කොච්චර පුදුම බල පරාක්‍රමයක් තියෙන්න ඕනද? ඉතින් දැන් පුජ්‍යලයාගේ தත්ත්වය කොහොමද? කොච්චර වාසනාවන්තද? පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා. සබ්බ ලෝකාන්ති පච්චේන සෝතාපට්ටි ඵලං වරක්. බොහොම සන්තෝෂයෙන් පින්වත්නි. අපේ එල්ලේ මෙන්න මේකයි. මේ ස්ථානට එනකම් පුද්ගලයා මහන්සි වෙන්න ඕන සැලකිල්ල දක්වන්න ඕන සසරින් ඈතර වෙන්න කැමති නම් නිවන් දකින්න කැමති නම් උද්‍යෝගයෙන් මහන්සියෙන් කටයුතු කරලා මේ ස්ථානයට පැමිණෙනවා දැන් ස්ථිරයි දැන් සංසාරයේ සීමා කළා අන්තිම වැඩි ගාන කාම ලෝකයේ හත්වරයි උපදින්නේ ඊට වඩා උපදින්නේ අටවෙනි ආත්මයක් ගන්න නැහැ සෝවාන් පුද්ගලයා එයින් ඉස්සෙල්ලා අරහන් මාර්ග ඥානය ලැබලා පරම ශාන්ති නිවන් සම්පත් සාක්ෂාත් කරගන්නවා ඒ හැටියට මේ විදර්ශනා ඥානය දියුණු කරන දියුණු කරන ගියාම ඒ පුද්ගලයා මේ හැටියට ඒ විදර්ශනා ඥානය ලබාගෙන අවසානයේදී ඔය හැටියට සෝතාපට්ටි මග්ග ඥානය ලබා ගත්තා. තවදුරටත් අනිත්‍ය දුක්ඛ අනාත්තා කියන භාවනාව ජීවත් කරන්න ඕනේ. ඊළඟට සකදාගාය මග්ග ඥානය, අරහත් මග්ග ඥානය, අනාගාය මග්ග ඥානය, අරහත් මග්ග ඥානය කියන මේ මාර්ග ඥාන පහල ගන්නවා. ඒක තමයි ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ මේ සෝතාපට්ටි මග්ගසිත, සකදාගාය මග්ගසිත, අනාගාය මග්ගසිත, අරහත් මග්ගසිත. මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් අර හැටියට ක්‍රමයෙන් පිළිලෙන් ආපුවාම සෝතාපට්ටි සෝතාපට්ටි මග්ඥානෙ ලබා ගත්තද ඒ පුද්ගලයාගේ ආපිට හැරීමක් නැහැ. සෝතාපට්ටි මග්ඥානෙ ලබා ගත්තා නම් ඵල ඥානෙ ලබා ගත්තා නම් ඒකාන්ත වශයෙන් මේ පුද්ගලයා සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ලබා ගන්නවා. එහෙම ලබාගෙන අනන්ත අපමාන දුක් ඇති සංසාර සාගරයෙන් ඈතර වීමෙන් පරම ශාන්ත නිවන් සම්පත් සාක්ෂාත් කරගන්නවා. ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකය අන්ධයි කියලා දේශනා කර වදාලේ මේ හැටියට හිතන කල්පනා කරන වටහා ගන්න පුදුලි ඉතාමත් ටික දෙනයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මාංශ චක්ෂු තිබුණාට මේ මස් දළු ටික ඇස්සී කියලා තිබුණාට පුදුලයාට කාරණාකාරණ වැටහෙන්නේ නැත්නම් පිම්පව වැටහෙන්නේ නැත්නම් මේ ලෝක తත්වය යථා తත්වය වැටහෙන්නේ නැත්නම් ඒ පුදුලයා අන්තයක් වාගේ. පින්වත්නි තවත් ඉන්නවා අන්ධ කොටසක්. අනිත්‍යම් දුක්ඛං අනාත්තා කියන එක නොපෙනුන පමණක් නෙවෙයි. පිම්පව වැටහෙන්නේත් නැහැ. කාරණාකාරණ වැටහෙන්නේත් නැහැ. කුසල කුසල කර්ම මොනවද කියලා වැටහෙන්නේ නැහැ. එහෙමත් අන්ධ කොටසක් ලෝකෙහි ජීවත් වෙනවා. දැන් මගේ ධර්ම දේශනාව කොටින් සඳහන් කළා මම අවසන් කළා. බණ ඇසූ සෑම කෙනෙකුම විදර්ශනා ඥානයේ වටිනාකම කල්පනා කළා. බුද්ධෝත්පාද දීර්ඝදී පමණක් පහළ වෙන විදර්ශනා ඥානය කල්පනා කරලා විදර්ශනා ඥානය වඩන්න ඕන. සමහරුන් කල්පනාවක් තියෙනවා සමත ඥානයේ නොගිහින් සමත භාවනා කරන්නේ නැතුව සිත තැම්පත් කරගන්න නැතුව විදර්ශනා භාවනා කිරීම ප්‍රයෝජන ආයු එකක් හැටියට. එහෙම හිතන්න හොඳ නෑ පින්වත්නි. විදර්ශනා භාවනාව බුද්ධෝත්පාදයකදී විතරක් පහළ වෙන ඊටාම ශ්‍රේෂ්ඨ උතුම් භාවනාවයි. ඒ නිසා සෑම කෙනෙකුම මේ විදර්ශනා භාවනාව සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා. මේ හැටියට රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි, වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි, සංඥාව අනිත්‍යයි දුකයි අනාත්මයි සංස්කාර අනිත්‍යයි දුකයි අනාත්මයි විඥානය අනිත්‍යයි දුකයි අනාත්මයි මේ භාවනාවවත් කරන්න පුරුදු කරන්න ඕන. එතන සඳහන් කළේ පංචෝපාදාන ස්කන්ධය. පංචෝපාදානස් රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ පහවත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මිනිස්යන් පුරුදු කරන්න ඕනේ. ඒ පුරුදු කිරීම තමන්ගේ ජීවිතයේ ඒකාන්ත විශාල යහපතක් වෙන බව සලකා ගන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කිරීමෙන් සෑම කෙනෙකුටම මෙලොව වශයෙන් ආයුරාෝග්‍ය සම්පත් වගේම ආයු ආරෝග්‍ය ආදී සම්පත් ලැබේවා අවසාන වශයෙන් බුද්ධ ආදී මහෝත්මයන් වහන්සේලා අවබෝධ කරවදාල පරම ශාන්ති නිවන් සම්පත් සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරන්න. ආකාශට්ඨා භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු මේ ගරු චිරං රක්ඛන්තු මං පරං ධර්ම ශ්‍රවණය කිරීමෙන් හා අසුබන පිළිපැදීමෙන් මේ සෑම දිනකටම නිවන් සම්පත් සාක්ෂාත් වේවා එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ උඩමාපිටිගම ශ්‍රී ගංගාරාමය, පහළමාපිටිගම ශ්‍රී නන්දනාරාමය, කිඹුල්බිලවත්තේ ශ්‍රී තිස්සාරාමය, ඉත්තෑගල උතුරු ගිරිලෙන් විහාරය යන සිව් මහා විහාරාධිපතිව වැඩවිසූ මීගමු පළාත් සහිත සීනාදී සිව් කෝරළේ උපප්‍රධාන සංඝනායක ශ්‍රී සද්ධර්ම වාගීශවර විනය කීර්ති ශ්‍රී පූජ්‍යපාද බරන්දි ගම්පල කල්යාණතිස්ස නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ